ඊළඟට ධම්මික මහත්මයාද ස්වාමින් වහන්ස මම අද වැඩසටහනට එකතුනේ ටිකක් පරක් වෙලා හැබැයි මට ඇහුණ විදිහට ස්වාමින් වහන්ස ඒ වගේම ප්‍රශ්න අහපු අයත් ඔක්කොම කියපු දේවල් හැමදේම අනුමත කරන්න ඒ කියන්නේ මං කියන්න ගිය දේවල්ම තමා කියහුනේ කියලා හිතෙනවා මට එක දෙයක් එකතු කරන්න කැමති ස්වාමින් වහන්ස ප්‍රශ්නයකට වඩා අත්දැකීමෙන් එකතු වුණ දෙයක් ඇත්තටම මමත් ඒ කියන්නේ දුක දැක්කහම තමයි ශ්‍රද්ධාව ඇති වුණ කෙනෙක් කියලා කියන්න කැමති මම. මොකද වෙන වෙන කිසිම දෙයක්කට වඩා මේ බුදු බුද්ධ ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විතරයි උදව් වුණේ. මට වෙන දෙයක් හිතා ගන්නත් බෑ. තව මොකක්ද උදව් වෙන්නේ කියලා. මට කියන්න ඕනේ උනේ ස්වාමින් වහන්සේ මම මේ භාවනා කරනකොට ඒ කියන්නේ දිනපතා දිනපතා ජීවත් වෙන විදිහටයි එක දෙයක් මට තේරෙන දෙයක් භාවනා කරන්න ඉඳ ගන්නකොට අපි අපිට හැම වෙලාවෙම හිතේ හැම වෙලාවෙම මේ ලොකු ද්වේෂයක් නෙවෙයි හැබැයි පුංචි ද්වේෂ දවසේ දවස පුරාම එකතු වෙනවා. සමහර අපි අපේ දෘෂ්ටි වෙන්න පුළුවන්. මේ මිනිස්සු ගැන හිතන විදිහ වැරදි එහෙම නැත්තම් රටක් ගැන හරි ආගමික කොටසක් හරි ඒ වගේ දේවල් ඒ එකතු වෙන වෙලාවටම අයින් කරලා අයින් කරලා දැම්මොත් භාවනා කරන වෙලාවට ඒක ලේසියක් වෙනවා කියලා. ඔව්. එහෙම නැති වුණොත් අර පොඩි පොඩි දේවල් එකතු වෙලා නිකන් මොකක්ද බරක් මනසේ ඉතුරු වෙනවා. ඊට පස්සේ අපිට තේරෙන්නේ මොකක්ද මේ මනසේ තියෙන බර කියලා. හැබැයි අර නිකන් ඊට පස්සේ ආපහු ආපහු එකින් එක එකින් එක ප්‍රත්‍යවේක්ෂා කරලා බලපුවහම තමයි දැනෙන්නේ මේ වැඩකටම නැති පුංචි කාරණයක අපි පැටලිලා හැබැයි ඒක ඒක විශ්ලේෂණය කරලා මනසට අවබෝධ කරලා දීලා නැහැ අපි. අපි ඒක හැම මඩපාතල අර පෙර දිනක අපි සිහිපත් කළා ඔබතුමියට ඒක අහන්න ලැබුණාද දන්නේ මේ සිත පුහුණු කරද්දී අපිට වැඩ දෙකක් කරන්න වෙනවා. එකක් තමයි සිත වැරදි දේවල් වලට යනකොට එකෙන් වැළැක්වීම. දෙවැනි කාරණය ඊටාම වැදගත්. මොකද්ද? ඒ වලක්වලා විතරක් මිහඬ වුණොත් එහෙම අපේ හිත දඩබ්බර වෙන්න ගන්නවා. වංචනික වෙනවා. ඊට පස්සේ වෙන වෙන පැති වලින් අපි නිකන් ඒ ඒ පීඩාව පිට කරන්න උත්සාහ කරනවා. ඒ නිසා දෙවනි පියවර ඉතාම වැදගත්. ඒ තමයි අර වරදින් වැළැක්වීම වගේම සිත සිත දැනුවත් කිරීම. අර පොඩි දරුවෙක් හදන්න වගේ තමයි. පොඩි දරුවෙක් වැරද්දක් කරන්න යනවා නම් වරදින් වළක්වන්න ඕන. හැබැයි වළක්වලා විතරක් හරියන්නේ ඒ දරුවා දැනුවත් කරන්න ඕන. ඒක වැරදි වෙන්නේ ඇයිද? ඇයි ඒක නොකල යුත්තේ? අන්න එතකොට තමයි එයා තුල ස්වාධීන දැක්මක් ගොඩ නැගෙන්නේ. මේක නොකල යුතු දෙයක් කියලා. එතකොටයි එයා තුල ඒ පරිවර්තනය ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අපේ මනස තුල සමහර අවස්ථාවලදී අපි අපි රුචි නැති දේවල් වලට ගැටුමක් ඇති වෙනවා. එතකොට ඒ ගැටුම ඇති උනේ මොකක් නිසාද කියලා අපි හිතලා කල්පනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා විශ්ලේෂණය කරලා ඒක සමනය කරගෙන නැහැ. ඒකෙන් තව එකකට ගිහිල්ලා ඒකෙන් තව එකකට ගිහිල්ලා එතකොට ඔහොම ඔහොම අවස්ථා මාරු වෙලා තියෙනවා මනෝභාවයන් මාරු වෙලා තියෙනවා හැබැයි අර හිතේ අතන අර ගැටිච්ච තැන ඒ ඇතිවෙච්ච කලුද්ද අපි ලෙහාගෙන නැහැ දැන් ඔහොම දෙක තුනක් දෙක තුන තුන හතරක් සිද්ධ වෙනකොට අපේ මනස බර වෙලා බර වෙලා නිකන් අමුතු හෙම්බත් වෙච්ච ගතියකට එනවා තෙහෙට්ටු ගතියකට. ඉතින් එතකොට අපටම තේරෙන්නේ මොකද්ද දැන් තියෙන ප්‍රශ්නේ කියලා. හැබැයි මොකද්ද බරක් තියනවා පොඩි දෙයක්. ඒවට මේ ලොකු දේවල් ඕන පුංචි දෙයක් අපිට හිතිච්ච පොඩි දෙයක්. හැබැයි අර ආපහු ගිහිල්ලා එතනට ගිහිල්ලා ඒක ඒක නිකන් මේ මගේ සිතුවිලි මාත්‍රෙන් පැටලිච්ච දෙයක් කියලා ලෙහෙලා දැම්මට පස්සේ තමයි හිත නිදහස් වෙන්නේ. ඉතින් අපිට දැනෙනවා නම් මේ විදිහට අපේ හිතේ පොඩි පොඩි බරවීම් එකතු වෙනවා කියලා ඒ ඒ මට්ටමට දැනෙනවා නම් ඒකත් වටිනවා. මොකද ඒ කියන්නේ අපේ සිත ගැන අපිට යම් අවදිමත් බවක් සති සම්පජඤ්ඤයක් සති සතියක් පිළිටලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි සම්පජඤ්ඤයත් උදව් කරගෙන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ කොතනද පැටලලා තියෙන්නේ මොනවෙන්ද බර වෙලා තියෙන්නේ. ඊට පස්සේ නැවත නැවත අපේ මනස දැනුවත් කරන්න ඕන උපදේශාත්මකව සහේතුකව මනසට අවබෝධ කරලා දෙන්න ඕන මේක මේ විදිහෙන් ගන්න අවශ්‍ය නැහැ. ප්‍රවෘත්ති බැලුවා නම් ඒක ඒක මෙහෙම ගැටුම්කාරීව ගන්න ඕනේ ආගමික වශයෙන් වගකීම් යුතු අය මේවා වැරදි කරනවා කියලා හිතනකොට අපේ හිත හිතනරක් වෙනවා නමුත් මං එහෙම හිතනරක් කරගත්තයි කියලා වැඩක් නැහැ දේශපාලනඥයෝ මෙහෙම කරනවා කියලා හිතනකොට හිත දූෂ්‍ය වෙනවා ඉතින් එහෙම හිත දූෂ්‍ය කරගත්තයි කියලා දේශපාලනඥයෝ සැකසෙන්නේ නැහැ නිසා මේක ඒකට පිළියම නෙමෙයි එහෙම කරගත්තයි කියලා කිසිවක්ම කරන්න බෑ. අනුන් කරන වැරදි වලට මන් දුක් විඳලා වැඩක් නැහැ. අන්න ඒ විදිහට Tamanට දැනෙන විදිහට ටික ටික දැනුවත් කරන්න. එහෙම කරත් තමයි අපිට අර අර වගේ පොඩි පොඩි තැන් ලියා ගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්ස. ඒක ඒ කියන්නේ ටිකක් පුරුදු කරන්න පුරුදු කරන්න වැඩියෙන් අල්ල ගන්න පුළුවන් අර පුංචි ගැටෙන තැන් කියලා හිතෙනවා. හැබැයි ඉතින් මම තාම මුලින් පටන් ගත්ත ගමන් ස්වාමීන් වහන්සේට ආ ඒකට කමක් නැහැ දැන් මුතුමියට ඔය මට්ටමට දැනෙනවා කියලා කියන්නේ ඒක වඩා වටිනවා අපි මේ ජීවිතේ පටන් ගන්න කොච්චර කල්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අපි සමහර විට ඒ පටන් ගත්ත ගමන්ම ලොකු ඉදිරියකට යන්න පුළුවන් සාංශාරිකව කොහොම කරලා තියනවා ඉතින් ඒ නිසා අපි අපි හැමතිස්සෙම ඉන්න තැනින් ඉස්සරහට යන්න උත්සාහ කරන්න ඕන අනිත් අයට සාපේක්ෂව අපි හිතන්න ඕනේ නැහැ එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද ශ්‍රද්ධාව ගැන වුණත් මං කලින් මේ සමහ මං හිතන්නේ අපි සමහරක් අපි ඉපදෙන්නේ ශ්‍රද්ධා ඒ කියන්නේ ඒක හිතේම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ කියන්නේ ශ්‍රද්ධාව සාංශාරික වශයෙන් අපි ශ්‍රද්ධා බහුලව තියෙනවා මේ ජීවිතේ උපදිනකොටම අනිත් අයට වඩා අපි තුල ශ්‍රද්ධාව වැඩිලා තියෙන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙම කෙනෙක් දකිනකොට මේ හිතෙනවා මටයි ශ්‍රද්ධාව නැත්තේ කියලා. හැබැයි මම මේ දැනට ස්වාමීන් වහන්සේ දැකපු ඒ කියන්නේ මං අත්දැකීම් වලින් කොච්චරක් බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ අපිට උදව් වෙනවද කියන එකෙන් එක දැකලා මගේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙනවා. දැන් තිබුණට වඩා. ඉතින් ඒකයි මට අද ඒක අනිත් අය කියන්නේ මට ඒගොල්ලොත් එක්ක අපිව සංසන්දනය කරන අපි ගොඩක් පල්ලෙහාන ඉන්නේ ඒගොල්ලෝ ඒ වෙන්නේ එහෙම හිතන්න යන්න ඕනේ එහෙම හිතලා වැඩක් නැහැ. මොකද දැන් අපි හිතමු සරියුත් හාමුදුරුවෝ ගැන ආනන්ද හාමුදුරුවෝ ගැන හිතලානේ මහන්සලා ඉච්චර ගියා අපි තාම මෙතන ඉතින් එහෙම හිතලා වැඩක් නැහැ ඉතින් අපි කවදා හරි එතනට යන්න ඕනේ. ඉතින් ඒ යන්න තාම වැඩිලා නැත්තම් ඉතින් ඒතුරු ටික වඩන්න ඕනේ. ඒ නිසා අපේ අපේ ප්‍රත්‍යඥ මනසේ ස්වභාවය තමයි ඉතින් මේ වෙනකම්ම අපි තුල මාන අනුශය තියෙනවනේ. කියන්නේ සංසන්දනය කරන ගතිය. ඒක ඒක කරන්න එපා කිව්වට හරියන්නේ අපේ හිතෙන් ඒක මතුවෙනවා. නමුත් අන්න ඒ වගේ අවස්ථාවල තමයි අපේ හිත දැනුවත් කරන්නේ. මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. එහෙම සංසන්දනය කරලා වැඩක් නැහැ. ඒකෙන් යහපතක් වෙන්නේ ආතුල මේ ධර්මයේ වැඩෙන ප්‍රමාණය හඳුනගෙන වැඩෙන විදිහ හඳුනගෙන වැඩෙන්නේ නැත්නම් ඇයිද වැඩෙන්නේ නැත්තේ කියන දුබලකම් හඳුනගෙන අන්න ඒ ටික අයින් කරගෙන වැඩෙන විදිහට ප්‍රගුණ කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉවසීමත් පුරුදු කරන්න වෙනවා කියලා මම ඒකෙන් තේරුම් ගත්තා. ඒ නිසා තමයි ඉතින් පාරමිතා 10ක් දේශනා කරන්නේ. නැත්නම් ඉතින් ප්‍රඥාව විතරනේ මෙතනට අවශ්‍ය වෙන්නේ මේක වටහා ගන්න. නමුත් ඉතින් ප්‍රඥාව ගොඩනගන්න අනිත් ඔක්කොම දේවල් ටික හොඳයි ස්වාමින් වහන්සේ බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.